ඊළඟ ප්‍රශ්නය කොහොමත්ම පින් ස්වාමීන් වහන්සේ ඊළඟ ප්‍රශ්නය සාමපාගමනයේ සමහර අවස්ථා අතිශෝක්ති වගේ නේද උදාහරණයක් ඊටමත් කුඩා ලදරුව පාරේ බිම තැබීම වඩා වැදගත් මාර්ගයේ වැඩිම නේද ප්‍රතිපත්ති පූජාව එතනින් ප්‍රශ්න ඉදිරියට වෙලා දැන් ඒ ස්වාමීන් වහන්සේලා සාමය පිණිස කියලා ඇමරිකාවේ අවංකවම තිම්පා ගමනක් ගියා. ඒක ඉතාම ශ්‍රේෂ්ඨයි. ඒකෙන් ලොකු යහපතක් සාමය අනිත් අයගේ සිත්වල ජනිත වීම කොච්චර දුරට සිද්ධ වුණාද කියලා අපිට කියන්න බෑ. ඒක උන්වහන්සේලාට තීරණය කරන්නත් බෑනේ. උන්වහන්සේලා යම් පණිවිඩයක් දෙනවා අනිත් අය ග්‍රහණය කරන මට්ටමින් අනිත් අයගේ මනසේ සාමකාමී බව තීරණය වෙන්නේ. ඒකට උන්වහන්සේලාට කරන්න පුළුවන් ලොකු කාර්යභාරයක් කළා. ඒකෙන් තව ලොකු දෙයක් වුණා මේ තේරවාද භික්ෂුන් වහන්සේලා මේ චීවරය කියන එක පැවිද්ද කියන එක මහානකම කියන එක භික්ෂුවක් කියන කාරණේ ගැන බටහිර ලෝකයේ අවධානය යොමු වුණා. දැන් අපි දකිනවා විදේශ රටවල ධර්ම ප්‍රචාරක ධර්ම දේශනාදියට අපි ගියන් පස්සේ හුඟක් වෙලාවට පැවිද්දා දිහා නිකන් බටහිර අය එච්චර හුරු පුරුදු නැති විදිහට තමයි බලන්නේ. නිකන් සෞම්‍ය විදිහට hina වෙන්නේවත් නැහැ සමහර අය. හැබැයි දැන් මහන්සලාගේ ෆේස්බුක් එකෙන් පස්සේ මේ පැවිද්දෙක් කියන්නේ කොහොම කෙනෙක්ද කියලා ලොකු හොඳ ප්‍රතිරූපයක් ලෝකෙට ගොඩ නැගුණා. ඉතින් ඒක මේ බුදුදහමේ පැවැත්මට සම්බුද්ධ ශාසනයේ පැවැත්මට භික්ෂුන් වහන්සේලාට ගිහිල්ලා ඕන තැනක යම් යහපත් අදහසක් මතු කරන්න හොඳ පසුබිමක් උන්වහන්සේලා නිසා හැදුනා. ඒක අපි තාමත්ම අගේ කොට සලකන්න එතකොට උන්වහන්සේලා ලංකාවේට වැඩම කළා ජයශ්‍රී මහබෝධින් වහන්සේගේ සාකාවක් වැඩම කරගෙන යන්නට ඉතින් උන්වහන්සේලාගේම තීරණයක් ද අන්නයගේ ඉල්ලීමක් නිසාද දන්නේ නැහැ. දින 6-7ක පාදචාරිකාවක් උන්වහන්සේලා ලංකාව තුලත් වැඩම කරන්නට තීරණය කළා. ඒකත් හොඳයි. ඒකත් සම්භාවය. නමුත් දැන් ඕනම රටක තියෙන දෙයක් තමයි විශේෂයෙන් අපේ රටේ අර එහෙම මොකක් හරි මහජන ආකර්ෂණය දිනාගත්ත හැකි කරුණක් ආපු ගමන් දේශපාලනඥයෝ ලෑස්ති වෙනවා තමන්ගේ කුණුව හදන්න ඒක පාවිච්චි කරන්න. ඊට පස්සේ ජනමාධ්‍ය වලින් ලෑස්ති වෙනවා තම තමන් එතන හයිලයිට් වෙලා තම අපි තමයි මේකට ස්පොන්සර් කළේ අපි තමයි මේක කළේ කියලා පෙන්වන්නේ. තව ව්‍යාපාරිකයෝ ටිකක් NGO සංවිධාන ඔක්කොම වට කරගෙන ලෑස්ති වෙනවා. ඒගොල්ලන්ගේ කලස් මතු කරගන්න ඒ තුලින්. ඊට පස්සේ මහ ජනතාව ඊටාම අන්ධ භක්තියෙන් සමහරවට කටයුතු කරනවා අනුකරණය කරනවා. දැන් මේගොල්ලෝ දකිනවනේ ඇමරිකාවේ අර වයස්ගත අය ගෙනලා මේ ආශිර්වාද ගන්නවා, රෝගීන් ගෙනලා ආශිර්වාද ගන්නවා. ඉතින් ඒ වගේ දැන් පොඩි ළමයි ගිහිල්ලා මෙතනට තිබ්බන් පස්සේ බිම තිබ්බන් පස්සේ ආශිර්වාද ගත්තා පස්සේ ඔක්කොම හරි වගේ අර ආකල්ප ඉක්මනට බෝ වෙනවා මිනිස්සුන්ට. දැන් ඒ විදිහට ලංකාවේ මේ අරගලයක් ඇති කළාන් පස්සේ අනිත් රටවල්ලලත් ඒ මානසික தත්ත්වය ඔළුවේ තියාගෙන තමයි ඒගොල්ලෝ අරගලය කරන්නේ. ඒතකොට මෙහෙ කරපු විදිහට තමයි ඒගොල්ලෝ කරන්නේ. දැන් පහුගිය කාලේ අනිත් රටවල ඇතිවෙච්ච අරගල අරගෙන බලලා අපේ රටේ ඇතිවෙච්ච අරගලයත් එක්කලා පින්තූර වීඩියෝ බැලුවොත් ඒවා ඒ විදිහටම කරලා තියෙනවා. එතකොට අන්න එහෙම අනුකරණය කරන්නට පෙළඹෙන ගතියක් තියෙනවා. එතකොට ඒකෙන් වැඩක් තියද යහපතක්ද යහපත මොකක්වත් නිනව්වක් නැහැ. ඉතින් ඒ නිසා සාමාන්‍ය මහ ජනතාව නිනව්වක් නැතුව ඒව ඇදී වැඩ කරනවා කොච්චර උපදෙස් දුන්නා වුණත්. අර වගේ සංවිධාන ආදී ඒගොල්ලන්ගේ නම තියාගන්න ඒගොල්ලෝ තමයි මේක කලේ පෙන්වන්න ඒගොල්ලෝ ඉතින් නොයෙක් නොයෙක් දේවල් කරන්න හදනවා අන්තිමට ඉතින් අර මූලික කාර්යය මූලික පරමාර්ථය යට යන ඒ වගේ අවාසනාවක තත්ත්වයක් ඇති වෙනවා වැඩි ඕක පාගමන්න සම්පාගමන්න විතර නෑ අනිත් මොන දේ කරන්න ගියත් ওই ටික තමයි අපි බන කියන්න ගියමත් ඔච්චර තමයි ඒ වැඩි එක එක්කෙනා තම තමන් මතුවෙන්න උත්සාහ කරනවා ඉතින් හරිය පරිස්සමින් ඕන සමාජයට හොඳ දේ දුන්නා වුණත් දෙන්න.